ශාසනාව හැමදෙනාටම තිරුවන් සරණයි පින්තුනි අපි අද මේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ විභංග වර්ගයේ බද්දේ කරත්ත සූත්‍රය. ඉතින් මේ සූත්‍ර අහලා ඇති මේ පින්නතුන් මේ සූත්‍රයත් මම පළවෙනි වතාවට දේශනා කරන්නට යෙදෙන්නේ. බද්දී කරත්ත සූත්‍රය ලස්සන සූත්‍රයක්. අපි ඒ සූත්‍රය ගැන චුට්ටක් විග්‍රහ කරගත්තොත් බද්දී කරත්ත කියන එකේ අර්ථය තමයි පින්නතුනේ බද්ද කියන්නේ සුන්දර. බද්ද කියන්නේ සුන්දර. ඒ කියන්නේ හුදකලාව. රත් කියන්නේ ඇලුන. සුන්දර හුදකලාවේ ඇලුන කියන එක තමයි ඒකේ අර්ථය. මේ වචනේ පින්නදෙන බුදු පියාණන් වහන්සේගේ වචනයක් නෙවෙයි. මම ඒක ඔබට මුලදී කිව්වේ මේ බුද්ධ දේශනාවේ වචන බුදු පියාණන්සේ මවපු වචන නෙවෙයි. ඒතකොට මේ වචනයත් බද්දේ කරත් කියන්නේ බුදු පියාණන්සේ වචනයක් නෙවෙයි. ඉදායි මගදී දේශයයි භාවිතා කරපු වචනයක්. හැබැයි බුදු පියාණන්සේ මේ වචනේ මුල් කරගෙන ඒ සමාජයේ මේ වචනයට ලැබෙන අර්ථයට එහා ගිය අර්ථයකින් ධර්මයකින් තමයි මේ වචනය නිර්වචනය කරන්නේ. සමාජයේ භාවිතා කරපු වචනයක් වුණාට ඒ සමාජයේ භාවිතා කරපු අර්ථයට එහා ගිය අර්ථයකින් ධර්ම ස්වභාවයක් එක්ක තමයි බුදු පියාණන්සේ වචනේ නිර්වචනය කරන්නේ. එතකොට මේ බද්ධී කරත්ත කියන නිර්වචනය අර්ථ දක්වන සූත්‍රයේදී අපිට හම්බ වෙන්න ඕනේ සුද සුන්දර හුදකලාවේ ඇලුන තමාද ධර්මයේක බුදු පියන් වහන්සේද අපිට මේ බද්ධේ කරත් එකෙන් නිර්වචනයේක අර්ථ දක්වන සූත්‍රයේ ඒ විග්‍රහය ඇහුනම අපිට හම්බ වෙන්න ඕනේ සුන්දර හුදකලාවේ ඇලුන තමාද නැත්නම් බුදු පියන් වහන්සේද ධර්මයේක බුදු පියන් වහන්සේවනේ ආ එහෙනම් අවධානයෙන් අහන්නේදී ඔන්න ඒවා මේ සුතං කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියන් වහන්සේන් අහපු ඒ කාරණාව ඒ විදිහටම විග්‍රහ කරනවා. ඒකන් සමයම් භගවා සාවස්ත්‍යම් විහෙරති ජේතවනි අනාථ පින්ඩිකස් ආරාමේ තත්සකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවති බදන්තේ තීතේ බික්ඛු භගවතෝ පච්චසසුම් භගවා හේතදෝච ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ සරත්නවල ජේතවන ආරාමයේ වැඩ වාසය කරන කාලේ බද්ධේ කරත්තසෝ භික්කවේ උද්දේශන්ත විභංගන්ත දේශිස්සාමි තංසුනාත සාදුකම් මනසිකරවත වාසිස්සාමිති. ඒ විලාවේ බුදු පියාණන් වහන්සේ භික්ෂුන් කියලා භික්ෂුන් වමතලා භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවෙදන් දුන්නාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි මම නුඹලාට බද්දේ කරත් උද්දේශයත් විභංගයක් දේශනා කරනවා. මම නුඹලාට බද්දේ කරත් උද්දේශයත් විභංගයක් දේශනා කරනවා. උද්දේශය කියන්නේ මොකද්ද කින්නතනේ? මූලික කාරණාව. මූලික කාරණාව විභංගයක් විභංගය කියන්නේ වෙන විදිය. එතකොට බද්දේ කරත්තේ සුන්දර හුදකලාව තුළ ඒ කෘත්‍යය තුළ මූලික කාරණාවත් වෙන විදිහට දේශනා කරනවා කියනවා කියලා කියනවා. එතකොට ಉದ್ದೇಶය කියන්නේ වෙන විදිහ මිස කරන විදිහක් නෙමෙයි. ಉದ್ದೇಶය කියන්නේ වෙන විදිහ මිස කරන විදිහක් නෙමෙයි. දැන් අපිට විධාන විභංග අපි පටලව ගන්නවනේ. මෙතන කරන්න දෙයක් නෙමෙයි විග්‍රහ කරන්නේ. දැන් අපිට දැන් එන්නේ මේ සොඳුරු දෙකලාවේ කෙනෙක් වාසය කරන්න මොකද කරන්න ඕනේ කියලා. නේ? බලන්න ඒකන. සොඳුරු උදකලාවේ කෙනෙක් වාසය කරන්න මොකද කරන්න ඕනේ කියලා. අපි සුඛීයත්වයේ තර කරගන්න මොනවා හරි කරන්නම තමයි හදන්නේ. මෙතන දකින්න මේ බද්ධේ කලත් කියන නිර්වචනයේ අර්ථාන්විත කෘත්‍ය කොහොමද වෙන්නේ කියලා. බද්ධේ කරත්ත කියන නිර්වචනයේ අර්ථාන්විත කෘත්‍ය කොහොමද වෙන්නේ කියන කාරණාව තමයි අපි යෝනිසෝ මනසිකාර උත්පාදනය තුළ විචක්ෂණයේ දෙන්නවා. ඒවම් බදන්තේති කෝටේ බික්කු භගවතා පච්චස්සෝසුම් භගවා ඒතු දෝච. ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ සුන්දර හුදකලාවේ වැලීම ගැන විග්‍රහ කරනවා. අතීතං නාන්වාගමේය නප්පටිකං කේ අනාගතං යදතීතං පහේනං තං අපච්චං තනාගතං පච්චුප්පන්නං චයෝ ධම්මා තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්ධාමනු භූමේ අජ්ජේව කිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහීනෝ සංගරන්තේන මහාශේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත්තම මතන් දිතං තං වේ බද්දේ කරත්තෝති සන්තෝ අවික්කතේ මුනීති අන්න බුදු පියාණන් වහන්සේ සුන්දර උදකලා ඇලීම වාසයේ ඇලීම විග්‍රහ කරා. ඔබ අහලා ඇති මේක ඊට කලින් අපි බලමු ඒ බුදු පියාණන් වහන්සේ මොකද්ද මෙතන කියන්නේ කියලා. අතීතං අනාගමේ නප්පටිකං කිය අනාගත පච්චුප්පන්නං චිව ධම්ම තත්ත තත් විපස්සක. මෙහෙම කාරණාවක් අද අපි දන්නව නේද කියන්නේ. අපි කොහොමද මේක දන්නේ? අතීතං නානාගමී. ඒ කියන්නේ මොකද්ද? අතීතයට යන්න එපා. එහෙමද? නප්පටිකංකේ අනාගතං. අනාගතයට යන්න එපා. පච්චුප්පන්නං චෝ ධම්ම තත්ත තත්ත විපස්සති. වර්තමානයේ දකින්න ඕනේ. ඒ කරුණක්ද අපි දන්නේ. ඒ කරුණ දන්න ඒ කරුණ තුල නම් ওই ගාථාව තුල ඒ කරුණ තුල නම් ඔබ ඉන්නේ. මම ඔබෙන් අහනවා. කවුද ඔක කිව්වේ? අතීතයට යන්න එපා, අනාගතේ සිහි කරන්න එපා, වර්තමානයේ දකින්න ඕනේ. කවුද ඔබට ඕක කිව්වේ? අද පින්විතන බුදු පියාණන්සේ ධර්මයේ දේශනා කරපු මගදී භාෂාවේ වචනවල සිංහල අර්ථය සමානට ගැලපෙන විදිහට දැනගත්තම, ගැලපෙන විදිහට දාගත්තම ඒක තමයි ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් මගදී දේශයට ඕක ප්‍රශ්නයක්ද? මගදී දේශයට අය භාෂාවේ ප්‍රශ්නේ නැහැ. ඒ භාෂාව එයාලගේ ව්‍යවහාර භාෂාවනේ. දැන් එයාලට තියෙන එයාලගේ භාෂාවෙන් බුදු පියාණන්සේ කියපු එකේ අර්ථය ධර්මයේ හොයන්න විතරයි නේද? එතකොට වෙන්නේ ධර්මයේ කෘත්‍යය නේද? දැන් අපි අද මේ මගදී භාෂාවේ වචන සිංහල සිංහලට පෙරලගෙන ඒක ධර්මයේ කියලා අරන් මොනවද කරන්න දඟලනවා දඟලිලා ඒක ඉතින් දඟලිල්ලක්ම විතරයි. පින්නතුනි මෙතන බුදු පියාණන් වහන්සේ කරන්න දෙයක් නෙමෙයි කියන්නේ. විධානයක් නෙමෙයි ක්‍රියාවක් පෙන්වන්නේ. විධානයක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ ක්‍රියාවක් පෙන්වන්නේ. අතීතං නාන්නාගමේය. අතීතය අතීතය යනුව ගමන් කරන්නේ නැහැ. දැන් අපි අපි කියන්නේ අතීතය යනුව යන්න එපා කියන්නේ. එහෙම එකක් නෙමෙයි බුදු පියාණන්සි කියන්නේ. අතීතං නාන්නාගමේය. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං. නප්පටි පාටිකංක නැහැ අනාගතේ. බලාපොරොත්තු නැහැ අනාගතේ. අනාගතයට යන්නේ නෙවෙයි අනාගතේ හිතන්නේ නෙවෙයි. පාටිකංක නැහැ අනාගතේ. බලාපොරොත්තු නැහැ අනාගතේ. යද තීතම් පහිනන්තං. යමක් අතීතයේද ඒක ප්‍රහාණයයි. යමක් අතීතයේදී ඒක ප්‍රහාණය. අපච්චන්ත අනාගතං. අපච්චන්ත ඇවිල්ලා නැහැ අනාගතය. අපච්චන්ත අනාගතං. අනා ඇවිල්ලා නැහැ අනාගතය. දැන් අතීතයට යන්න එපා කියවද? අනාගතයට යන්න එපා හිතන්න එපා කියවද? කරන්න නෙමෙයි මේ ක්‍රියාවක් වෙන විදිහ කියන්නේ. කරන්න නම් බුදු පියාණන් කියන සික්කිතබ්බන් කියලා. සූත්‍රවල කතා කරන්නේ කරන්න නම් බුදු කෙනෙක් කියන ශික්ෂිතබ්බන් කියලා. එහෙම කියන්නේ නැහැනේ. ඒතකොට ඒක විධානයක්. මේ විධානයක් නෙමෙයි දෙන්නේ. අතීතං මාන් වගේ මේ. අතීත යනෝ යන්නේ නැහැ. අපි අතීත යනෝ යන්න එපා කියලා. එහෙනම් බුදු පියාණන් කියන්න ඕනේ අතීතං මාන් වගේ. අතීත යනෝ යන්න එපා. එහෙනම් මාන් වගේ කියන්නේ තිබ්බනේ. බුදු පියාණන් කියන්නේ අතීතං නාන් නාන් වගේ. අනාගතයට යන්න එපා කියනවනම් මා මා අපටිකම් කියන අනාගතම් කියලා. එහෙම කියන්නේ. එහෙම කිව්වේ නෑ. අතීතය යනුව යන්නේ නෑ. අතීතය යනුව ගමන් කරන්නේ නෑ. අනාගතේ බලාපොරොත්තු නෑ. අතීතේ ප්‍රහාණය. අනාගතේ ඇවිල්ලා නෑ. ඔන්න ඊළඟ බුදු පියාණන් සිරිතා කරනවා. පච්චුප්පන්නංච යෝ ධම්මා. පත්තියෙන් නිපදුන යෝ ධම්මං ධර්ම. තත්ත තත්ත විපස්සති. ඒ එතන විපස්සති විශේෂයෙන් දකිනවා. කල්පනාවක් නෙමෙයි. හිතන හිතනව නෙමෙයි. විශේෂයෙන් දකිනවා. තත්ත තත්ත විපස්සති. ඒ එතන විපස්සති විශේෂයෙන් දකිනවා. ඒක පච්චුප්පන්නං චෝ ධම්ම ප්‍රත්‍යයෙන් උත්පන්න ධර්ම ඒ එතන විශේෂයෙන් දකිනවා. දැන් මේ සුන්දර හුදකලාවේ ඇලීම ගැන කියන්නේ. මේ කරන්න දෙයක් නෙමෙයි ඈ. ආයෙ අපිට අමතක කියලා කරන්න යනවනේ ඔක. ආයෙ මොකක් හරි කරන්න සාමාන්‍ය කොහොමද විශේෂයෙන් දකින්නේ? ඒකයි මම කිව්වේ අවධානයෙන් අහන්න මේක කෙනෙක් කරන එකක් නෙවෙයි මට කරන්න තියෙන එකක් නෙවෙයි සුන්දර උදකලාවේ ඇලීමක් ගැන මිස සුන්දර උදකලාවේ නොඇලීමක් ගැන නෙවෙයි බුදු පෙන්නස කියන්නේ. ඉතින් අපි බලන කොහොමද දැන් පච්චුප්පන්නං කියව ධම්ම කරන්නේ කියලා. එහෙම විශේෂයෙන් දකින්නකොට මොකද වෙන්නේ? අසංහීරම් ලං වෙන්නේ නැහැ. ඇදීලා යන්නේ අසංහේගම්. අසංහේගම් කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් උප්පන්න ධර්මයේ ඒකන විශේෂයෙන් දකිනකොට අසංහේගම් ලං වෙන්නේ ඇදීලා යන්නේ අසංකුප්පං. ඒ කියන්නේ විසිරෙන්නේ වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. සංහිද්ධාමනුභූමේ අන්න නුවණ තියෙන ඒ හික්මෙන කෙනාගේ සොඳුරු හුදකලාවේ ස්වභාවය. සංහිද්ධාමනුභූමේ ඒ නුවණ තියෙන හික්මන කෙනාගේ සොඳුරු හුදකලාවේ ස්වභාවය. දැන් කරන මොකවත් කිව්වද? දැන් මේ වර්තමාන මේ මොහොත දකින්නවත් නෙමෙයි ඈ. අද අපිට වර්තමාන කියලා කාලාශ්‍රයකුත් තියෙනවා. මේ මොහොත කියලා නිමිත්තකුත් තියෙනවා. පින්නතුනේ මේ ධර්මයේ නුවණ එක්ක හික්මීම තුළ ඔය කාරණා යෙදෙන්නේ නැහැ. බලෙන් කරන එකක් නෙමෙයි මේක. විපස්සති පච්චුප්පන්නං චෝ ධම්මා තුල සිදුවීම. මොකද්ද? සොඳුරු දෙකලා වැලීම. පච්චුප්පන්නං චෝ ධම්මා තුල සිදුවීම මොකද්ද? සොඳුරු දෙකලා වැලීම. මොකක් මූලික කරගෙනද? අජීව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. ලස්සන කාරණාව. අදම වීර්ය කරන්න මරණේ හෙට ළඟා වෙයිද දන්නේ නැහැ. අපිට එහෙම තියෙනවද? අපි එහෙම හිතනවද? නෑනේ. අපි එහෙම දැම්මේ මැරෙන්නේ නෑනේ නේද? නහේනෝ සංඝ රන්තේන මහා සේනේන මච්චුනා මේ මරණය ගේන මාර සේනායක පොරොන්දු ඇති කරගෙන නැහැ නේ මාර සේනායක පොරොන්දු ඇති කරගෙන නැහැ නේ මේ දවසට ඉන්නේ මෙහෙමයි කියලා එවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන් දිතං මෙන්න මේ විදිහට කෙලෙස් මණ්ඩලන වීර්යෙන් දිවාරය දෙකීම වාසය කිරීම තංගේ බද්දේ තංගේ බද්දේ කරත්තෝති සම්තෝ ආවික් අවික්කතෝ මුනීති ඒක සුන්දර හුදකලාවේ වාසය කිරීම කියලා ශාන්ත මුනිවරයා බය කියන භාග්‍යතුන් වහන්සේ කියනවා ඒකයි සුන්දර හුදකලාවේ වාසය කිරීම කියලා කියනවා ඔන්න ඕක තමයි බද්දේකරත් සූත්‍රයේ ಉದ್ದೇಶය. මේක තමයි ಉದ್ದೇಶය. ඔන්න දැන් එතකොට හොඳට අහන්න බුදු පියාණන් මේ කතා කරන්නේ සොඳුරෝද කලාවේ ඇලෙන්නේ නැති විදිහ නෙමේ සොඳුරෝද කලාවේ ඇලෙන විදිහ ඈ. දැන් අපි ඇලෙන්නේ නැතුව ඉන්නනේ හදන්නේ. නේ? අපි ඒක තමයි පුරුදු කරලා තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ ඇලෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි ඇලෙන විදිය. කවුද? මමද? මම නම් ඉතින් සොඳුරුද්ද කලානේ සොඳුරුද්ද කලායි මම ඇලිලානේ. මම ඇලින්නේ නැහැ කියලා ඇලිලානේ. මම ඇල්ලන්නේ එහෙනම් ඇලින්නේ නැතුව ඉන්නද? ඕනේ. ඇලින්නේ නැතුව ඉන්නද ඕනේ? එහෙනම් මොකද මේක ඇහෙනකොට වෙන්න ඕනේ? මේ කරුණ තුලට යොමු වෙන මේ කෘත්‍යයට යොමු වෙන යොනිසෝමනසිකාරයනේ. ඕක අපිට අමතක වෙනෝනේ. නේද? එතකොට අතීතං නා අන්වාගමේ නප්පටිකං කියන අගතං අතීතය යනු යන්නේ නැහැ අනාගතේ බලාපොරොත්තු නැහැ. කතන්ත බික්කවේ අතීතං අන්වාගමේ. දැන් පින්නතුනි මේ පෙන්වන්නේ සිදු වන්නක්ද සිදු නොවන්නක්ද? මේ පෙන්වන්නේ සිදු වන්නක්ද සිදු නොවන්නක්ද? අතීතය යනු යන්නේ නැහැ. ඒක සිදු වන්නක් නේ අතීතය යන යන්නේ නැහැ කියන මම කරන දෙයක්ද සිදුවන්න සිදු. එතකොට සිදුවන්න පැහැදිලි කරන්න සිදු නොවීම සිදු වෙන විදිය කතා කරන්න ඕනේද නැද්ද? සිදුවන්න පැහැදිලි කරන්න සිදු නොවීම කතා කරන්න ඕනේ ඕනේද නැද්ද? නැත්තම් කොහොමද සිදුවන්න කතා කරන්නේ? සිදුවන්න කතා කරන්න බෑනේ. බෑනේ. දැන් ලියනවා කතා නොකර කොහොමද නොලියනවා කියන එක කතා කරන්නේ. ලියනවා කියන එක දැනගෙන හිටියොත් නේද ලියන්නේ නැහැ කියන එක කතා කරන්න පුළුවන්. එහෙනම් සිදු වෙන විදිය දැනගත්තොත් නේද සිදු නොවීම දැනගන්න පුළුවන්. අපි මොකද කරන්නේ? අපි අද පින්නතුනේ සිදු වෙන සිදු වෙන විදිය අතහැරලා සිදු නොවන විදිය බලෙන් ගන්න යනවා. බලන්න වෙනස බුදු කෙනෙක් දැන් මේ පරියාය පෙන්වන්නේ මොකද්ද? සිදු වන්නත් පැහැදිලි කරන සිදු නොවීම සිදු වෙන විදිය කතා කරනවා. අපි සිදු වෙන විදිය අතහැරලා සිදු නොවන විදිය බලෙන් ගන්න යනවා. සිදු වෙන විදිය නොදකින තාක්කල් සිදු නොවන විදිය කියන කාරණාව වෙනවද? නෑනේ. අපි අද සිදු වන්න අතහැරලා සිදු නොවීම සිදු කරගන්න හදනවා. සිදුවීම නැහැ කියන එකයි පින්නතනේ සිදු නොවීම කියන්නේ. සිදුවීම නැහැ කියන එකයි සිදු සිදු නොවීම කියන්නේ. කෘත්‍ය නැහැ කියන එකයි සිදු නොවීම කියන්නේ. මා ආකාර පරියතක් කරන්නද කියේ පාද? මා ආකාර පරියතක් කරන්නද බුදු කෙනෙක් කියේ පාද? එපා කියන්නේ ආ එහෙනම් ගලපන්න එපා මේ කියන එක මගේ දෘෂ්ටියට තෝරගන්න හදන්නත් එපා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනස දැන් බලන්න යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ යාට? අයෝනිසෝ මනසිකාරයනේ. යෝනිසෝ වෙන්නේ නැත්නම් කෙනෙකුට මොකද්ද වෙන්නේ? අයෝනිසෝනේ. එතකොට සිදු වෙන්නේ මොකද්ද? දැන් අයෝනිසෝනේ. දැන් සිදු වෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය නැත්නම් අයෝනිසෝනේ. සිදු නොවෙන්නේ මොකද්ද එතකොට? යෝනිසෝනේ. අපි දැන් කරන්න හදන්නේ මොකද්ද? සිදු වීම අතහැරලා සිදු නොවීම අල්ලගන්නද නැද්ද? අපි හදන්නේ සිදු වීම මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. සිදු නොවීම මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අපිට ඕනේ සිදු වීම අයෝනිසෝ මනසිකාරය අතහැරලා සිදු නොවීම අල්ලගන්නද නැද්ද? අපි බලන්නේ නැද්ද කියලා. අපි හරි කැමති සක්කාය දිට්ඨිය තහවුරු කරගන්න. නේ? සක්කාය දිට්ඨිය ළඟගෙන සුඛියත්තේ රිංග රිංග ගන්නමයි හදන්නේ. එළියට ගන්න හැදුවට ආයේ බුදුවරු බණ කීවත් රිංගලා läග ගන්නවා läග ගනිලා ආයෙ ගන්න නෙමෙයි ඇදලවත්. ඇයි සිදු නොවීම සිදු කරගන්නනේ හදන්නේ? සිදුවීම අයෝනිසෝ මනසිකාර. ඒක ඇතන සිදුවීම සිදු සිදු නොවීම සිදු කරගන්නද? නැද්ද? යෝනිසෝ මනසිකාරේ පාද එපාද යෝනිසෝ මනසිකාරේ ඕන්නේ ඒකනේ. ඔක සිදු වෙන එකත් සිදු නොවන එකත්. දැන් සිදු වෙනවද? වෙනව නම් ඕන්නේ. දැන් වෙන්නේ නැති එකනේ. සිදු නොවීමම නෙමෙයිද සිදු කරගන්න හදන්නේ? සිදු සිදු වීම සිදු වෙන්නේ මොකද්ද? අර මිනිස්සු සිදුවීම සිදු නොවීමයි සිදුවීම. ditthiya suppatividda දැන් පින්නතුනේ මේ සඳුරු දෙකලාවේ ඇලීමේ ಉದ್ದೇಶයේ මූලික කෘත්‍යය මොකද්ද? සඳුරු දෙකලාවේ ඇලීමේ ಉದ್ದೇಶයේ මූලික කෘත්‍යය පච්චුප්පන්නං චයෝ ධම්ම සත්තතත් විපස්සති. එතකොට ඒ තමයි සඳුරු දෙකලාවේ ඇලීම. එතකොට ඒ කාරණාව එකයි අනිත් ඒවා කතා කරන්න තියෙන්නේ. නේද? ඒ කාරණාව එක්කයි අනිත් ඒවා කතා කරන්න තියෙන්නේ. ඔන්න කතන්ත බික්කවේ අතීතං අන්වාගමේති. ඒවා රූපෝ අහෝසි අතීත මද්දානන්ති තත්තනං තත්තනද්දී සමන්වනේති. එවං වේද එවං එවං වේදනෝ අහෝසින් අතීත මද්දානන්ති තත්තනන්දී සමන්වනේති. ඔන්න පින්නතුනේ ඒවම් රූපෝ අහෝසින්. දැන් මේ සිදුවීම මොකද්ද දැන්? සිදුවීම කතා. මොකද සිදු නොවීම කියන කාරණාව දකින්න සිදුවීම කතා කරන්න ඕනේ. දැන් මේ කතා කරන්නේ සිදුවීම. ඒතකොට සොඳුරු දෙකලා ඇලිමේ කෘත්‍යය තුළ අතීතං නාන්නාගමී කියන කෘත්‍යය සිදු නොවීමක් එක්කනේ. ඒතකොට ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව දැනගන්න ඒක වෙන තැනට චින්තනය සකස් කරගන්න අපි සිදුවීම දැනගෙන ඉන්න ඕනේද නැද්ද දැනන්නේ දැන් මේ කතා කරන්නේ සිදුවීම එතකොට පිළිතුරේ බුදු කෙනස කන්ද විග්‍රහ කරන්නේ කොහොමද අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර හීන ප්‍රනීත දුරළඟ සියුම් ගොරෝසු පැනවීමක් නේද කන්ද කියන්නේ මේ කාරණා ටික පැනවීම නේද කන්ද කියන්නේ එතකොට අතීත කියනකොට ඡන්ද විග්‍රහයේ මූලික කාරණාවනේ අතීත අනාගත වර්තමාන එන්නේ 11 ආකාරය. එතකොට අතීත කියන්නේ ඡන්ද විග්‍රහයේ මූලික කාරණාවනේ. එතකොට අතීත කියනකොට ඡන්දද නැද්ද? ඡන්ද පැනවීමනේ. ඡන්ද ඡන්ද පැනවීමෙන් අතීතයේ රුප්පණයක් වේද? මොකද ඡන්ද පැනවීමෙන් අතීතයේ රුප්පණයක් වේද? එතකොට රුප්පණ කියනකොට දැන් එහෙම රූපණ දැන් අතීතයේ පැනවීමෙන් රූපණයක් වේද කියනකොට තථාභූත වෙලාද? රූපති කියන වර්තමාන ක්‍රියාවට තථාභූත කතා කරන්න බෑනේ. රූපති කියලා කතා කරන තැනම තථාභූත කතා කරන්න පුළුවන් හොඳට හිතන්න. වර්තමානයේ රූපති කියලා යෙදීම පැනවීම කතා කරනකොට තථාගත කතා තථාභූතන කතා කරන්න පුළුවන්. ඇයි බැරි? ඉතින් වර්තමාන කියනකොටත් කන්දනේ. එතකොට අතීතයේ රූපේ අහෝසි. හැබැයි තත්ත නන්ද සමන්වන සමන්නානේති. දැන් මේ සිදුවීම තත්තනන්දි සමන්නානේති. මේ සිදුවීම. අතීතයේ අවෝසි රූපයක රුප්පති ක්‍රියාව තුළ නන්දියෙන් පිහිටනවා. අතීතයේ අහෝසි රූපය එක රුප්පති ක්‍රියාව තුළ නන්දියෙන් පිහිටනවා. ඒ කියන්නේ සංනාවෙන් පිහිටනවා. මේ සිදුවීම ආය මතක් කරනවා. ඒ වගේම අතීතයේ අහෝසි විඳීම් ඇතිවීම. අතීතයේ අහෝසි විඳීම් ඇතිවීම. ඒ අතීත විඳීම් ඇති විඳීම් නම් විඳීම් එක නන්දියෙන් යනවා. සංඥාවෙන් ඒ තුල ගමන් කරනවා. ඒ වගේම අතීතයේ මෙවැනි සංඥා ඇතිවීම. ඒ අතීත සංඥාවෙහි නන්දියෙන් යනවා. ඒ වගේම අතීතයේ සංකාර හොසී එක. ඒ සංකාරෙහි තණ්හාවේ යනවා. පැවැත්මෙන් යනවා. ඒ වගේම අතීතයේ මෙබඳු අහෝසි විඥානයක ඒ දැනගැනීම එක ඒ අතීත විඥානෙහි නන්දියෙන් යනවා. පැවැත්ම එක්ක යනවා. එතකොට මේ මොකද්ද? අතීත කන්ද පැනවීම තුළ ගමන් කිරීමක් නේ. ගමන් කිරීම. එතකොට දැන් මේ කියන්නේ අතීතේ කෑම බීම මිල මුදල් ගේ දොර බඩු මුට්ටු ආදී භෞතික දේ එක්ක තෘෂ්ණාවෙන් ඇදිලා යාමක්ද? නෑ. සත්පුද්ගල කෙනකෙනා එක්ක අතීත දුව පුතා බෙදින්ද නෑ යෝ අම්මා තාත්තා මේ පුද්ගල තෘෂ්ණාවෙන් නැදිලා යාමක්ද නෑ එහෙනම් මොකද්ද අතීත කන්ද මොනවද අතීත කන්ද එක්කයි මේ කතා කරන්නේ <clears throat> රුප්පණ විඳීම් හඳුනා ගැනීම දැන ගැනීම දැන ගැනීම එක්ක ගමන් කිරීම දැන් මොකද්ද මේ සිදුවීම සිදු වීම. එතකොට මේ බාහිර ලෝකයේ සත්පුද්ගලියත් එක්ක නෙමෙයි මේ කතා කරන්නේ අතීත කන්ද එක්ක. මෙන්න මේ කාරණා සිදුවීම. ඔන්න ඔය සිදුවීම සිදු නොවීමයි සිදුවීම. ඔය කාරණා සිදුවීම සිදු නොවීමයි සිදුවීම. මොකක්ද සිදුවීම? අතීතං නාන්නාගමේය. ඔන්න අතීතය යනු යන්නේ නැහැ කියන කාරණාව කාරණාවේ කෘත්‍යය. ඔන්න සොඳුරුද කලාව තුළ අතීත සිදුවීම. අතීත සිදුවීම මොකද්ද? සිදුවීම සිදු නොවීමයි සිදුවීම. මොකද්ද මේ සිදුවීම? අතීතං ආන්නාගමේ. රූපණයදී හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම එක. අතීත කන්ද එක. ඉන්නතුනි මේ සක්කාය නිරෝධ නුවණ එක එයා තුල වෙන විදියකින් මේ කරන දෙයක් නෙමෙයි වෙන විදිය. මේ දකින්නවත් නෙමෙයි වෙන විදිය. සිදු වෙන විදිය. පින්නතර මේ බුදු කෙනස් ධර්මයේ කියන පටන් ගන්න තැන ඉඳලම සුඛීයත්ව නිරෝධ ප්‍රතිපදාවක්. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ කියන එක ඒ නුවණ තුළ වෙන විදිය. නන්දිය කියන්නේ ලැබෙන්නේ නෑ නන්දිය ලැබෙන්නේ නෑ ඒ නුවණ තුල අන්නේ ඥානයක ධම්මේ ධම්මේ ඥානය තුළ වෙන විදිය. අතීතය යනු යන්නේ නැහැ කියන එක ඔන්න ඔය සිදුවීම. ඒක සක්කාය නිරෝධ නුවණට සිදුවීමක්. අතීත රූපණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම ලැබීමක් නැහැ. ඔන්න සිදුවීම. අතීතයට මම යන්නේ නැහැ නෙමෙයි. මට ලැබෙන්නේත් නෙවෙයි. මොකද්ද? අතීත නාන්වාගමේ අතීතය අනුව යන්නේ නැහැ. අපි අතීතය සිහි කරන්න එපා වර්තමානය සිහි කරන්න එපා මේ මොහොත දකින්නලු ඒක ප්‍රතිපදා බුදුදහම කොහෙද දන්නේ එහෙම කියලා තියෙන්නේ අතීතේ නැති වුණා කියලා දකින්න එකක් නෙමෙයි සොඳුළු හුදකලාම ඇලීම කියන්නේ වෙන විදිහ නොවන විදිහයි වෙන විදිය. මොකද නොවන විදිහයි වෙන විදිය. අපි කරන්න නෙමෙයි දෙන්නේ. ඇහෙන්නෙත් එහෙමනේ නෙමෙයිද අපිට? අද ඇහෙන්නෙත් එහෙම. ආවේ අතීත සංකාර නිරුද්ධයිනේ. ඒව ඒව මතක් වෙද්දී ඒව නිරුද්ධයි. ඒ බව නිතර නිතර මානසිකාර කරන්න. ඒව අතීතේ නේව නිරුද්ධ වෙලා නේ සංකාර නිරුද්ධයිනේ. අනාගතය වලටත් යන්න එපා. පින්නතේ මේක මේ läග ගන්න නෙමෙයි. ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදාව වෙන පහුරක්. මොකක් හරි අල්ලගෙන läගගෙන සංහීර වෙන්න නෙමෙයි. අසංහීර වෙන්න. අපිට මොකක් හරි අල්ලගෙන හටගත්ත නැති වෙනවා නැති වෙනවා හට ගන්නවා හට ගන්නවා නැති වෙනවා නැති වෙනවා හට ගන්නවා ආ ඔන්න දැන් බිලි බිලි යනවා ඕන්න නිරුද්ධ වෙනවා ආ ඔන්න අතීතේ නෑ දැන් වර්තමානේ ආ ඒකත් නිරුද්ධ වෙනවා දැන් ඔහොම දකින්නකොට උදේවැය ඊළඟට බයතුපත්තාන් යන ඊළඟ බංගාරපත පින්නතිනේ ධර්මයේ ප්‍රත්‍යජන වෙලා. බුද්ධ දේශනාවේ වචන ප්‍රත්‍යජන අර්ථකථනයකින් ධර්මයේ වෙලා. දැන් අර ලෝකයේ තුල සුඛියත්තේ නෑ ධර්මයේ තුල සුඛියත්තේ ලැබෙන්නේ. ඒ කියන්නේ ධර්මයට ඇවිල්ලානේ ලෝකයේ තුල සුඛියත්තේ නෑ. දැන් ධර්මයේ තුල සුඛියත්තේ ලැබෙනවා. මොකේද? නිකනොත් නෙමෙයි. බුදු පියාණන්සේ කියනවා දිට්ටි එක දිට්ටි එක දිට්ටි එක ළඟගෙන පින්නතුනි මේ පංචකාමයේ වෙන වෙන දේවල් වලට ඇලිලා ඉන්න කාරණාව නම් කොහොම හරි කලකිරීමකින් ගැලවෙන්න පුළුවන් කවදා හරි. හැබැයි ධර්මයේ තුල දෘෂ්ටිය läග ගැනීම නම් ආය ගලවන්න නෙවෙයි. ඒ හරි අපරාධයක්. අය läගගෙන ඉන්න අයට අය බුදුරු පාලකකට තුන් පාරක්වත් දේශනා කරන්න විධර්මයක්. ඇයි පින්නතුනි ඊයේ තරම් දෘෂ්ටි වල අල්ලගෙන. ලෝකේ හැබැයි දැන් ධර්මයේ ගැඹුරු ගැඹුරු වෙලා ඉන්නේ. දැන් ලෝකයේ තුලින් මිදිලා අර දැන් ධර්මයේ තුල läගගෙන. ධර්මයේ කියන්නේ පවුරක් පින්නතුනි. මට උපමාවක් කියනවා අර පලංචි ගේ හදනවා වගේ. ඉන්නේ ඒ වගේ පින්නතුනි. ඒ පලංචියක් හදන්නේ ඇයි? ගේ හදන්නනේ. ගේ හදනකොට පලංචි ගේ හැදුවම පලංචිය ගේ හැදුවම පස්සේ ඇතෑරෙනවද නැද්ද? ඇතෑරෙනවනේ. ඒතර පලංචිය හදන්නේ ගේ හදාගන්නේ. එස ගේ හැදුවට ගේ හදන කල්ලේ පලංචිය. නේ? තවනේ පලංචියේ බිත්ති බැඳලා බඩු මුට්ටු තියලා පලංචියට වහලා ගහලා දොරජනෙල් තියලා පලංචියේ පදින් තියනවද? ඒක නිකන් මෝඩ කතාවක් නේද? ඔන්න ඔයයි තමයි පින්නතේ අද ධර්මය. ඊතර වෙන්න දුන්නු බුදු පියාණන්සේ ඊතර වෙන්න දුන්නු ප්‍රඥාව වත්තන් සායන දුන්නු නුවණක් කාරකමට දුන්නු ධර්මය අරන් ඒකේ läගගෙන අර පලංචියේ බිත්ති බඳලා දෙවල දෙනෙන් තියලා වහලා ගාලා පලංචි පදිංචි වෙලා වගේ. ඒකේ නැගගෙන ධර්මී පහුරක් වෙලා නැහැ. ධර්මයේ වාසය කරන නැවක් වෙලා. යෝනිසෝමනසිකාර එක ප්‍රතිපදාවට මඟ වැඩිමිට යෝනිසෝ ප්‍රත්‍යේක ප්‍රතිපදාවට මඟ වැඩිම තුල තියෙන දහම් කෘත්‍යය මගේ මානසිකාරයේ මගේ හිතලුවකින් තෝරගෙන යමක් කරන්න ගියාම වෙන්නේ. යෝනිසෝ උත්පාදන ප්‍රතිපදාව අහලකටම දාලා. දකින්න විදිය, ඒව නැති කරන විදිය. ඒව කතා කරනවා. අපි අද නේද? අපි අද දකින්න විදිය, විදර්ශනා කරන විදිය නේ? වඩන විදිය ඒවා කතා කරනවා. ඇයි ඒක පොතේ තියෙනවනේ. ඒක ඉතින් කටපාඩම් කරගෙන අපි විග්‍රහ කරගන්නවා. ඒක විග්‍රහ කරගන්නවා විග්‍රහ කරගැනීමක් නේ. ප්‍රඥාවෙන් දකින දේ විතරයි විග්‍රහ කරන්නේ. හැබැයි ප්‍රඥාව ඇති වෙන සක්කාය නිරෝධ ප්‍රතිපදාවයි. ඒ විචක්ෂණී ඒ පරිපුච්ඡාවිනීත ඒ අත්ං උපපරික්කති අනුලෝමකන්තියට සමන්නාගත වීම ධම්මනිත්‍යනකන්තියට යෙදීම ප්‍රඥාවට පූර්වංග යෝනිසෝමනසිකාර ප්‍රතිපදා. මේ මූලික කාරණා. ඒවා තමයි ඇරලා. දකින විදිය, වඩන විදිය, බලන විදිය, දර්ශනේ කෝණය අපි එතන අපි එතන තමයි. අපි මේවා සියල්ල අතහැරලා උඩින් පයින්න හදන්නේ. ඒව නැතුව ප්‍රඥාවට ප්‍රඥාවට උඩින් පයින්න හදන්නේ. සම්විරුද්ධ කලාව කියන්නේ මොකද්ද කියලාවත් හම්බ වෙන්නේ නැහැ. සුඛියත් ඔහුල හුදකලා යැලෙන වැඩපිළිවෙල වැඩපිළිවෙල සක්කාය නිරෝධ තහවුරු කරගන්නවා. බුදු කියන ධර්මයේ තුල සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ සොඳුරු හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙල තුල සුඛියත් හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙලක් කරගෙන ඒක තහවුරු කරගෙන. යෝනිසෝ ප්‍රත්‍ය දහම අහලා නැහැ. ඒ ධර්ම දන්නේ නැහැ. ඉතින් ආයේ කොහෙ මඟ වැඩිමක් නැහැ. දැන් එතකොට අතීතං අන්වාගමේ කියනකොට මොකද්ද? ඉස්මතුනේ සුඛියත් නිරෝධ විග්‍රහයක්නේ. සුඛියත් නිරෝධ විග්‍රහය ලැබුණද? හම්බ වුණාද? යෙදෙන්නේ නැහනේ. හැබැයි විදක්ෂණය කරන දෙයක් නැද්ද? හැබැයි ලැබිලාද මොකකින් හරි? ලැබෙන්නේ නැහැ. සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නේ. සුඛියතනේ නිරෝධ ප්‍රතිපදාවනේ. ඒක ඒ කරුණ තුලම තියෙනව නේද? සුඛියත නිරෝධය කියන කාරණාව. තිබුණ සුඛියත්යක්ද? අපිට නම් අපිට අතීතයක් තිබුණා. ඒකට නන්දිය වෙන්නේ ඒකට මං ඇලෙන්නේ ඒක මං ගන්නෙ නෑ. අපිට ඒක නෙමෙයි අතීතය තුල විග්‍රහය මං අතීතයට යන්නේ නැත්නම් මං අතීතයට ඇලෙන්නේ නැත්නම් මට අතීතේ අතීතේ නන්දි වෙන්නේ ඉතින් ඒකට ඇලෙන්නේ අතාරිනවා කියන්නේම රූපණ විදීම් දැන ගැනීම හඳුනා ගැනීමනේ. ඉතින් සංහිර වෙලානේ. ඇදීලා ගිහිල්ලානේ. සක්කාය තහවුරු වෙලානේ. මං ඇලින්නේ නැහැ කියනට අතීතේට. මං නන්දි වෙන්නේ නැහැ කියනට අතීතේට. මම යන්නේ නැහැ කියනවා නැත්නම් එතනම අනිත් පැත්තෙන් ඇදිලා ගිහිල්ලා නැද්ද සංහිර වෙලා නේද එහෙනම් කොහොමද පින්නද රූපණ විදීම හඳුනා ගැනීම දැන ගැනීම කියන අතීතයේ එක තත්ත නන්දි සිදුවීම සිදු නොවීම අතීත කන්දේක සිදුවීම සිදු නොවීම වෙන්නේ පින්නතර මෙච්චරලා කතා කරපු සිදුවීම සිදු නොවීමමයි සිදුවීම මොකද්ද ඒවන් රූපණ හොසින් එවන් වේදනා හෝසින් එවන් සංඥා හෝසින් එවන් සංඛාර හෝසින් එවන් විඥානෝ හෝසින් ඔන්න එතකොට ඒ මොකද්ද අතීතං අන්නාගමේ අතීතං අන්නාගමේ කියන සිදුවීම ඔන්න ඔය අතීතං අන්නාගමේ කියන සිදුවීම වෙනවා ඒ රූපණ විදිහේ හඳුනාගෙන දැනගැනීම සකස් වීම එක අරයි කතා කරපු නන්දිය නොවීමයි සිදුවීම. එතකොට අපිට හිතෙන එක එක මනෝ සංකල්ප නෙවෙයි ඈ. මේ වෙන විදිය මිස දකින විදියම නෙවෙයි, දකින විදියක් නෙවෙයි. නැත්තම් අපි දකින්න යනවනේ. දකින කාරණාවක් නෙවෙයි. මේ සිදු වෙන විදියක්. ඊළඟට පින්නතුනේ කතන්ත වික්කේ අනි අනාගතම් පාටිකංගති. එවන් රූපෝ සියං ඔන්න ඊළඟට අනාගත සිදුවීම. එහෙනම් දැන් ආයෙත් සිදුවීම කතා කරන්න අනාගතයේ සිදුවීම කතා කරන සිදුවීම විග්‍රහ කරන සිදුවීමක් එක්ක සිදු නොවීම තුළ සිදුවීම කතා කරන්න ඕනේ. එහෙම නැතුව කතා කරන්න බෑනේ. අයත් නොයෙදීම කතා කරන යෙදීම කතා කරන්න වෙනවනේ. වෙනවනේ. අනාගතයේ මෙවැනි රූපන තණ්හා දෘෂ්ටි බලාපොරොත්තු වී බලාපොරොත්තු වීම මොකන්ද? අනාගතයේ මෙවැනි රූපන තණ්හා දෘෂ්ටි බලාපොරොත්තු වීම. එතකොට දැන් අනාගතයක් පැන වෙන්නේ මොකක් එක්කද? සුඛියත්වේ නිසානේ. එතකොට අපි සුඛියත්වයේ තුල ඉඳන් අනාගතේ පණව ගන්න නැතුව අයින් කරනවනේ. ඉතින් ඒකම සුඛියත්වේනේ. නැද්ද? ඒකම සුඛියත්වේනේ. සුඛියත්වයේ තුල ඉඳන් අනාගතේ පණව ගන්න නැතුව ඉන්නවා. නැතුව අයින් කරනවා. ඉතින් ඒකම සුඛියත්වේනේ. ඒකම සුඛියත්වේ. කතන්ත බික්කවේ අතීතන්නන්ව අන කතන්ත වික්‍රේ අනාගතම් පාටිකංගති එවන් රූපෝසියන් අනාගතං ඥානමනාම දන්නත්තත් සමන්නුනේති. මොකද්ද පින්නතුනේ අනාගතය කියන්නේ? අනාගත රූපන විදීම් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම න පාටිකංගති. මොකද අනාගත රූපන විදීම් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම න පාටිකංගති. එතකොට මේක කිරීමක් නෙවෙයි නොකිරීමක් නොවීමක් නේ. හිතන්න හොඳට මේ කාරණාව කිරීමක් නෙවෙයි නොකිරීමක් නොවීමක් මොකද්ද අනාගතය කියන්නේ පින්නතනේ ඇවිල්ලා නෑ නේද හැබැයි ඇවිල්ලා නෑ කියනකොට තියෙනව නේද අනාගතයක් මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ දැන් අපිට හිතන අනාගතය කියන්නේ ඇවිල්ලා නෑ ඇවිල්ලා නෑ හැබැයි තියෙනවා අනාගතේ ඉන්නේ නැහැ. මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. අනාගතේ නොවීමක්. අන්න ඒ සිදු නොවීම මොකද්ද? රූපණ විඳින්න හඳුනා ගැනීම සකස් වීම දැනගැනීම. මෙන්න මේ කරුණු සිදු නොවීම සිදු වීමමයි අනාගතන්න පාටිකංකති කියන්නේ. මේ කරුණු සිදු නොවීම සිදු සිදු වීමමයි අනාගතම් පාටිකංකති කියන්නේ. එතකොට ඔන්න මේකත් කරන එකක්වත් දකින්න එකක්වත් නෙමෙයි. මේ කරුණක් කරන එකක්වත් දකින්න එකක්වත් නෙමෙයි. සිදු නොවීම සිදුවීමමයි අනාගතම් පාටිකංගති කියන්නේ. එහෙනම් මොකද්ද අතීතය අනාගතය? අතීතේ තියෙනව නෙමෙයි, අතීතේ නෑ නෙමෙයි, අතීතේ අනාගතයේ තියෙනව නෙමෙයි අනාගතේ නෑ නෙමෙයි රුප්පණ විඳීම දැන ගැනීම හඳුනා ගැනීම සකස් වීම සිදු නොවීම සිදුවීම රුප්පණ විඳීම දැන ගැනීම හඳුනා ගැනීම සිදුවීම සිදු නොවීම සිදුවීමයි අතීත අනාගත කෘත්‍යය අනිත්‍ය කියලා ලැබෙන එකක් නෙමෙයි ලැබීම අනිත්‍ය දකින්නවත් නෙමෙයි දැන් මේවා මෙහෙම කියන්නේ නැත්තම් අපිට මෙවුවා කොහොමද වෙන්නේ කියලා ලැබෙන්නයි ඕනේ අපිට අපිට ඕනේ යෝනිසෝ මනසිකාර උත්පාදනය කරගන්න. අතීතය අනුව ගමන් ගමන් කරන්නේ නැත්තේ දැන් අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ කොහොමද කියලා ලැබෙන්න අනාගතේ බලාපොරොත්තු නොවීම වෙන්නේ කොහොමද කියලා ලැබෙන්නේ ඉතින් ඒ ඒ සුඛියත් ඒකට අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ කොහොමද කියලා අපිට ලැබෙනවා අනාගතයට බලාපොරොත්තු නොවෙන්නේ කොහොමද කියලා ලැබෙනවා. ඉතින් ඒ ඒ එතනම සුඛියත් වෙන්නේ. පින්නතුනි ධර්මයේ තුල පදපරම වෙන්න හදන්න එපා. ඕක මෙහෙමයි වෙන්නේ. එහෙම තමයි හරි. ඔය කියන්නේ මේකනේ කියලා දැන් අර පදේ පරම කරගෙන. සුඛියත්තේ තහවුරු කරගෙන. ඕක මෙහෙමයි කියලා හරියට ලැබිලා. මෙහෙමයි මේක වෙන්නේ අතීතේ මෙහෙමයි වෙන්නේ අනාගතේ මෙහෙමයි වෙන්නේ කියලා වර්තමානයේක ලැබිලා දැන්. ඉතින් ඒකම සුඛියත්තේනේ. ඒකම සුඛියත්වේනේ. දැන් läගගෙන මිසක් ආයෙ දිටි. නේතං තානං විජ්ජති. අවබෝධ කරන්නෙම නෑ. මේක මෙහෙමයි වෙන්නේ කියලා ලැබිලා අපිට. මේ මේ කියන එක පාදක කරගෙන ඒක ඒක අධික්‍රමණය වෙන විදිහට යෝනිසෝමනසිකාරයක් උත්පාදනය කරගන්නේ දෙන්නේ. අර කියන එක මේකයි කියලා ලෝක විහාරේ පදයක නැග ගන්නවා. ලෝක විහාරයේ ඇහෙන පදයක නැග ගන්නවා. ධර්මයේ කියලාම දාගෙන. ආ ඕකේ අර්ථය මේකයි කියලා ආය ආය පදයක නැග ගන්නවා. ඉතින් පදපරම කියන්නේ අවබෝධ කරන්නෙම නැහැ නේ පින්නතුනි. කොයි මොහොතේ හරි ඒ කෝණේ ඉක්ම වුණ තැන අන්න යෝනිසෝ මනසිකාරයේ සද්ධානුසාරී ඒ කරුණ ඉක්මවන තැන යෙදෙන සතිමත් බවත් විතක්ෂණයත් එක්ක පින්නතුන යෝනිසෝ මනසිකාර සද්ධානුසාරී. ඒකයි මම අර ගොඩක් දේශනාවල කියන්නේ මේ කියන එක දෙයක් හැටියට ගන්න නෙවෙයි මේ මොකද්ද කියන්නේ. හැම නිමේෂයකම මේ මොකද්ද කියන්නේ. තේරෙන්නේ නෑනේ. තේරෙනවා කියන්නේ ඒ බුදු කෙනෙකුගේ ධර්මයේ කෘත්‍ය දුනේ බුදු කෙනෙකුගේ ධර්මයේ කෘත්‍ය වෙනවා කියන්නේ තේරෙන එකක්ද මගේ වැඩි ප්‍රතිපදාව කැඩෙනවා. යෝනිසෝමනසිකාර උත්පාදේ. ආ යෝනිසෝමනසිකාර උත්පාදින්න යන මඟටයි තේරෙන්නෝ තේරෙනවා කියන කාරණාව. ඒකත් වෙන්නේ තේරෙන එකද? නේ නේ තමා කියන කාරණායි තුන්නවා. එහෙනම් මොකද්ද වෙන්නේ හැමෝද? මේ මොකද්ද කියන්නේ? විචක්ෂණයක්ම විතරයි. ඊතර වෙනකල් ඔච්චරයි. හැම නිමේෂයකම ඒ ඒ කරුණ. දැන් මෙහෙම ඇයි මේ මේ හැම තැනකම මෙහෙම තමාට පහර වදින විදිහට මේ කතා කරන්නේ. පින්නතුනි බුදු පියාණන්සේ ඔබට කියලා ඉවරයි. සූත්‍රය කියලා ඉවරයි. දැන් කල්යාණ මිත්‍ර සූත්‍රය කියලා ඉවරයිනේ. දැන් ඒක අහලත් ඉවරනේ. දැන් අවබෝධ කරාද? මග වැඩුණද? යෝනිසෝමනසේ අර උත්පාදිනේ වුණාද? නෑනේ. දැන් කල්යාණ මිත්‍ර උපකාර වුණනේ. දැන් එතකොට එයත් ඒ ටිකමද කියන්නේ ඒ ටිකම කිව්වොත් ඒක කල්යාණ මිත්‍ර උපකාරයක් කළාද? නෑනේ. එහෙනම් කල්යන මිත්‍ර ඕනේ ඇයි? කැලේ තියෙනව මැනික. නේ? කැලේ තියෙනව මැනික. මැනික තියෙන්නේ අතන කියලා කිව්වට මැනික ගන්න බෑ ගිහිල්ලා. නේ? ඒ නිසා වටේ තියෙන වටේ තියෙනව සුද්ධ කරනවා. සුද්ධ කර කර ඒ තැනට යොමු කරනවා. කිව්වට හොයාගන්නේ නැහැ, හොයාගන්න බෑ. නේ? ඉහි මෙහි වෙන වෙන තැන්වල හැම එක එක තැන්වල හොයනවා. läගගෙන හොයනවා. ඒ නිසා මොකද කරන්නේ? වටේ තියෙනවා සුද්ධ කරනවා. සුද්ධ කරන සුද්ධ කරන මැනික හොයන්න ඕනේද? කල්යාණ මිත්‍යා සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යවනකොට මැනිකය අමුතුවෙන් හොයන්න ඕනේද? මැනිකද හම්බෙන්නේ. හම්බෙනවනේ. අන්න ඒ නිසා මේ මේ විදිහට ගොඩක් කතා කරන්නේ එතර වෙනකම මේ කියන එක පාදක කරගෙන විචක්ෂණයේ පටිපුච්චායනි සත්තං උපරික්කති යෝනිසු මනසිකර ඕකනේ පින්නතින් විය යුතු කෘත්‍යය. යමක් දෙයක් විදිහට කියන එක බාහිර අරගෙන අල්ලගෙන කල්පනා කරනවා කියන්නේ අර සියල්ල අත්හැරිලා යනවා. මඟ උපදින්න නම් ඉතින් විචක්ෂණයම විතරයි. ඔන්න දැන් පච්චුප්පන්නං චයෝ ධම්ම තත තත විපස්සති. ඒතකොට විපස්සති වෙනකොට නසං හීරන්නේ ඒ කියන්නේ ඇදීලා යන්නේ ඇදීලා යන්නේ නෑ. විපස්සතිය වෙනකොට මොකද වෙන්නේ? ඇදීලා යන්නේ නෑ. ඇදීලා ගියොත් සුඛීයත්වයනේ. ඇදීලා ගියා කියන්නේ සුඛීයත්වයනේ. විපස්සතිය වෙනකොට නසංහීරං. ඇදීලා යන්නේ විපස්සති නොවනකොට සංහීරං. ඒ කියන්නේ ඇදීලා යනවා. එතකොට විපස්සකී වෙනකොටයි සඳුරු හුදකලාව. එතකොට ඒක විග්‍රහ කරගන්න සංහිඳති විග්‍රහ කරගන්න ඕනනේ. විපස්සකී කියන්නේ නසංහිඳ. එතකොට විපස්සකී කියන එක නසංහිඳන් නම් විපස්සකී කියන එක විග්‍රහ කරගන්න විපස්සකී කියනකොට නසංහිඳන් කියන්නේ ඇදිලා යන්නේ නැහැ නේද? කොහොටද ඇදිලා යන්නේ? දන්නේ නැහැ. එතකොට විපස්සති කියන විග්‍රහ කරගන්න නසංගීරම් විග්‍රහ කරගන්න සංගීරම් විග්‍රහ කරගන්න ඕනේ නේද? නැත්නම් කොහොමද විපස්සති වීම පැහැදිලි කරගන්නේ? කරගන්න බෑනේ. කලන විට උපකාරය වුණේ ඒකටනේ. ඒතකොට සොඳුරුද්ද කලාවේ නොයැලෙනකොට සංගීරති සංගීරති ඇදීලා යනවනේ. සොඳුරුද්ද කලාවේ නොයැලෙනකොට මොකටද? දෘෂ්ටි එක්කම සුඛියත්වයට නිකනුත් නෙමෙයි දෘෂ්ටි එක්ක සුඛියත්වයට සුඳුරු හුදකලාවේ නොඇලෙනකොට නොඇලෙනකොට සුඳුරු හුදකලාව ඇලෙන්නේ නැති වෙනකොට සංහීරති. ඇදීලා යනවා. මොකටද? සුඛියත්තේ. නිකන් නොත් නෙමෙයි දෘෂ්ටියක් එක්කම අන්න ඒකට ඇදිලා යනවා. ඒකට ඇදිලා යන්නේ නැහැ කියන්නේ හික්මීමනේ හික්මීම. ඔන්න එතකොට ඇදීලා යන විදිහ කියන කාරණාව සංහිඳති වෙන විදිය. අවධානයෙන් ආවේ. මොකක් එක්කද? පච්චුප්පන්නංච ධම්ම එක්ක. ඇයි මේ පච්චුප්පන්නංච ධම්ම එක්ක ඇදිලා යන විදිහක් පෙන්වන්නේ? සාමාන්‍ය විදියට උප්පන විදිහින් දැන ගැනීම හඳුනා ගැනීම එක්ක ඇදිලා යන විදිහ පෙන්වන්න පුළුවන් නේ. ඉත පච්චුප්පන්නං චෝ ධම්ම එක ඇදිලා යන විදිහ පච්චුප්පන්නං චෝ ධම්ම එක ඇදිලා යන විදිහ පෙන්වන්නේ. මේ රූපණ විදීම දැන ගැනීම හඳුනා ගැනීම එක්ක ඇදිලා යන විදිහ පෙන්වන්න පුළුවන්. දැන් මෙතන කතා කරන්න යන්නේ පච්චුප්පන්නංචයෝ ධම්මේ එක්ක ඇදිලා යන විදිහ නෙමෙයි. මෙතන මේ පෙන්වන්න යන්නේ පච්චුප්පන්නං පච්චුප්පන්න පන්න ධම්ම විපස්සති වෙන විදිහ. මොකද්ද? පච්චුප්පන්න ධම්මේ එක්ක ඇදිලා යන විදිහ නෙමෙයි. පච්චුප්පන්නන්ත ධම්ම විපස්සකී වෙන විදිය. සොඳුරු දෙකලාවේ ඇලෙන විදිය. ඇලෙන්නේ නැති විදිය නෙමෙයිනේ පෙන්වන්න හදන්නේ. ඇලෙන විදිය. එතකොට එතන පෙන්වන්නයි මේ සංහිරති ඉස්සරලා පෙන්වන්නේ. දැන් අතන නම් අතීතනාගත නොවෙන්නක් නේද කතා කළේ? අතීතනාගත නොවෙන්න. දැන් කතා කරන්නේ මොකද්ද? පච්චුප්ප මේ දැන් වන්නක් කතා කරන්නේ. අතීත අනාගත නොවෙන්නක් කතා කරේ. දැන් වන්නක් කතා කරන්නේ. සොඳුරු දෙකලාවේ ඇලීමක්නේ. ඇලීමක්. එතකොට වන්නක් නේ. හැබැයි අතීත අනාගත සිදුවීම් සිදු නොවන්න. අතීත අනාගත කියන කාරණා සිදුවීම් සිදු නොවන්න. එතකොට ඒක සිදුවීම එක සිදු නොවීම කතා කළා. දැන් ඇලීම සිදු නොවන්නක්ම. ඇලීම කියන කාරණා සිදු නොවන්නක් එක කෘත්‍යයක්. අපි මමනේ ඇලෙන්න හදන්නේ. මේ සිදු නොවන්නක්ම කතා කරන්නේ. සොඳුරෝදකලා ඇලීම නිසා නොඇලී නොඇලෙන විදියක් නෙමෙයි. ඒතකොට මෙතන සිදු වන්නක්. සිදු වන්නක් කතා කරන්න පුළුවන් ද සිදු සිදු නොවන්නක් එක? සිදු වන්නක් කතා කරන්න පුළුවන් ද සිදු නොවන්නක් එක? සිදු නොවන්නක් එක මොකද්ද සිදු නොවන්නේ? සිදුවන්නක් කොහොමද කතා කරන්නේ සිදු නොවන්නත් ඒක. ඒ සිදු නොවන්න මොකද්ද සිදු නොවන්නේ? ඒක හරි පුදුමයි. මොකද්ද සිදු නොවන්නේ? ඒකට නෑ නේ විග්‍රහය. ඒ සොඳුරු දෙකලා ඇලීම කියන්නේ මොකද්ද? සිදුවන්නක්නේ. එතකොට ඒ සිදුවන්න මොකද්ද? දන්නවද? එහෙනම් සිදුවන්න කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත කතා කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත මොකද්ද? සිදු නොවන්නක් නේ. ඒ වුණාට සිදු නොවන්න කියන එක කතා කරන්න පුළුවන්ද? මොකද්ද සිදු නොවන්නේ? ඒක කතා කරන්න බෑනේ. දැන් පච්චුප්පන්න විපස්සති කතා කරන්න කතා කරන්න ගන්නවා සිදුවන්නක්. අවධානයෙන් අහන්න මෙතන. පච්චුප්පන්න විපස්සති සිදු වන්නක් කතා කරන්න පච්චුප්පන්න විපස්සති සිදු නොවන සිදු නොවන්න ඉස්මතු කරනවා පච්චුප්පන්න පස්සති සිදු වන්නක් කතා කරන්න පච්චුප්පන්න පස්සති සිදු නොවන්නක් ඉස්මතු කරන්න පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් පච්චුප්පන්න පස්සති නැති වෙද්දි සිදුවන්නක් අරගෙන අර සිදුනවන්න පැහැදිලි කරනවා ආයි කියනවා දැනගන්න පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් කතා කරන්න. පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් ඉස්මතු කරන්න. පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් පච්චුප්පන්න පස්සති නැති වෙද්දි සිදුවන්නක් අරගෙන අර සිදුනවන්න පැහැදිලි කරනවා. මොකද්ද? සොඳුරු හුදේකලා වේලීම පෙන්වන්න. මොකටද? සොඳුරු හුදේකලා වේලීම පෙන්වන්න. දැන් මොකද්ද කරන්න ඕනේ අපි? යෝනිසෝ මනසිකාරය ඈ අපිට අමතක වෙනවනේ. ඇයි මේ විදිහට විග්‍රහය පෙන්වන්නේ? එහෙම නැතුව කොහොමද විපස්සති කතා කරන්නේ? විපස්සති කියනකොට අසංගීරං අසංගීරං අසංකුප්පන්නේ වෙනස් වීම ඇදිලා යාම ඉක්මවලානේ අද අපි අද අපි නම් විග්‍රහ කරගන්න ඕනේ කොහොමද විපස්සති විග්‍රහ කරගන්නේ අපි නම් විග්‍රහ කරගන්නේ කොහොමද අතීතයට යන්න එපා අනාගතයට යන්න එපා මේ මොහොතේ හටගත්ත නැති වුණා හටගත්ත නැති වුණා හටගත්ත නැති වුණා ඕවට ඇලෙන්න එපා ඕව නිරෝධ වෙනවා ඔය ඔය අතීතය නිරෝධ අනාගතය ඇවිල්ලා නැහෙනි වර්තමානෙත් නිරුද්ධ වෙනවා ආ ඒකත් නිරුද්ධ වුණා දකින්න මේ මොහොතේ දකින්න මේ මොහොතේ දකින්න මේ මොහොතේ දකින්න ඇලෙන්න එපා හරි පුදුමයිනේ පින්නතරි පච්චුප්පන්න අවස්ථාව සිදුවීම බුදු පියාණන් කතා කරන්නේ නැහැ පච්චුප්පන්න අවස්ථාව සිදුවීම බුදු පියාණන් වහන්සේවත් කතා කරන්නේ නෑ. ඒ වෙනට ආදීම කතා කරනෝනේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. යෝනිසෝ ප්‍රත්‍යේ උණුහුමවත් වැඩිලා නෑ. අවිද්‍යාව පත්‍ය සංඛාර දැනුම තුල මොනවද විග්‍රහ කරගන්නවා විග්‍රහ කරගෙනilla බුදුවරුන්ගේ ධර්මය මොනවා වේද දන්නේ නෑ ඉදිරියට. අද එහෙම කතා කරන්නේ නැද්ද? මේ මොහොතේ සංකාර දකින්න හැටි බිදි බිදි යන හැටි මේ මොහොතේ අනිත්‍ය දකින්න හැටි මේ මොහොතේ සංකාර නැති වෙවි යන හැටි බිදි බිදි යන හැටි එතකොට උදේවැය දකින්න විදිය එතකොට බය උපදින විදිය ඒ මොහොතේ දකින්නවා ඒ මොහොතේ බය හට ගන්නවා ඒ මොහොතේ ඥාන ඇති වෙනවා එතකොට ඊළඟට තව ඥානයක් ඇති වෙනවා හරි පුදුමයි ඒ දැන් මොහොතකුත් තියෙනවා කාලයකට බුදු වෙන ධර්මයේ දැන් කාලික වෙලා බුදු කෙනෙක් ධර්මයේ කාලික වෙලා. ඒ ඒ ඒ läගගෙනිල්ල අය ගලවන්න නෙවෙයි. එහෙම läගගත්තම අය ගලවන්න නෙවෙයි. පච්චුප්පන්න පස්සති අවස්ථාව තව එකකට සාපේක්ෂව කතා කරන්න බෑ. පච්චුප්පන්න පස්සති අවස්ථාව තව එකකට සාපේක්ෂව පින්න කතා කරන්න බෑ. එහෙනම් දැන් මේ කතා කරන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නෑ. ආය යෝනිසෝ මනසිකාරයේ මඟ වැඩිමක් නෑ. පොතේ එක විෂයක් හැටියට ඉගෙනගෙන අවිද්‍යාපත්‍ය සංඛාර දැනුම තුළ විග්‍රහ කරගන්න විග්‍රහ කියලා මොකක් හරි අල්ලගෙන ඒකට සාපේක්ෂව විග්‍රහ කරගන්නේ. පච්චුප්පන්න පස්ති කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ආයේ ඒ සංහිරති ගලවන්න නෙවෙයි. ඒක සංහිරති ඇදීලා ගිහින්. නිකනුත් නෙමෙයි දුෂ්ටි පිරිසිදු දෘෂ්ටියක läගගෙන ඇදිලා ගිහිල්ලා. දෘෂ්ටියක් එක දෘෂ්ටි එක ඇදිලා ගිහිල්ලා. ආයේ සංහිරේට ගලවන්න නෙවෙයි. මේ බුදු පියාණන්ගේ ධර්මයේ ඉමස්මින් සති ඉදං හෝති හේතු සුදුටෝ දේ සම්පන්න ධම්මා ධම්මා කියන ප්‍රතිපදාව තුළ පුත්‍ය වෙන ප්‍රත්‍යඥයට උනේ මූලික කාරණාව. අතීත මානගේ රප්පටිකං කියනාලද පච්චුප්පන්නන්ගේ මේ මේ මේ මෙතනයි යෝනිසෝ මනසිකාර උත්පාදන ප්‍රතිපදාවක් එක සිද්ධ වෙන කාරණාව. කෘත්‍යය. එතනම එතනම එතනම පටලවගෙන ඉඳනද? සංීරති නොදැන කොහොමද අසංීරති වෙන්නේ පින්නතුනේ? සංීරති නොදැන කොහොමද අසංීරති වෙන්නේ? සක්කාය මෙහිම හිතන සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය බව නොදැක කොහොමද සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ? එහෙම වෙන්නේ නැහැනේ කොහෙවත්. මේ මේ මේ හිතන්න මේ කාරණා. ඔන්න ඊළඟට කතන්ත බික්කවේ පච්චු <coughs> පච්චුප්පන්නේසු ධම්මේසු සංහිරතිද බික්කවේ. <coughs> ඔන්න සංහිරති වෙන විදිය. කවුද මේ? අසුතවත් පුතාජනෝ. ඇදීලා යනවා. කවුද? අසුතවත් පුතඥෝ ඇදීලා යනවා. කොහොමද ඇදීලා යන්නේ? බද්දේ කරත්ත අසුතවත් පුතඥය කියන්නේ කවුද? බද්දේ කරත්ත දන්නේ නැති කෙනාද? නෑ නෑ බද්දේ කරත්ත දන්නවා කියලා අස් දන්නේ කියලා අසුතවත් නෙවෙයි. පටිච්චසමුපාදේ ඒකත් දන්නවා එයා. බද්දේ කරත්ත බද්දේ කරත්තක් දන්නවා. කවුද? අසුතවත් පුතඥය අසුතවත් පුතඥය බද්ධ කරත්තක් දන්නවා පටිච්චසමුප්පාදයක් දන්නවා කවුද අසුතවත් කියන පංච උපාදානස්කන්ධය ආ ඒකත් දන්නවා භාවනාව භාවනාවක් දන්නවා සමාධිය සමාධියක් දන්නවා සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨාන දන්නවා බොජ්ජංග බොජ්ජංගක් දන්නවා මොකද්ද දන්නේ නැත්තේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව අන්න ඒ නිසා අසුතවත් අර අර ඔක්කොම දන්නවා බද්ධි කරත්තේ දන්නවා. මජ්ජේ සූත්‍රයේ දන්නවා. පටිච්චසමුප්පාදන පංචපාදන ස්කන්ධන භාවනාවක් දන්නවා, සමාධියක් දන්නවා, සතර සතිපට්ඨානක් දන්නවා, බොජ්ජංගක් දන්නවා. ඔක්කොම දන්නවා. හැබැයි ආස්ෘතවත් මොකද දන්නේ නැත්තේ? සුඛියත් නිරෝධ ප්‍රායෝගික ප්‍රතිපදාව. මග්ගෝ මග්ගවිදු මග්ගකෝ කියන ඒ බුදු පියාණන් පෙන්නපු මාර්ගය ඒක දැන් අරව අරව ඔක්කොම දන්නවා. ඒව පොතේ තියෙනවනේ ඔක්කොම ඒව දන්නවා. දන්නේ නැත්තේ සුඛීයත් නිරෝධ ප්‍රතිපදාව. සක්කාදිටි ප්‍රාණ ප්‍රතිපදාව. ආත්මේවත් කියන තමා මේ මම වෙමි කියන මඤ්ඤණාව ඉක්මවන ප්‍රතිපදාව. ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව. අන්න ඒ නිසා ආශ්‍රව අසුතවත්. එයා කවුද? ආශ්‍රිතවත් ප්‍රදර්ශනය. ඊළඟට අරියාණං අදස්සාවි. ආර්යයන් ඇසුරු කරලා නැහැ. මොන මේ බුදු කියන්නේ සිකේන ආර්යයන් ඇසුරු කරලා නැහැ. සබ්‍රම අරියාණං අදස්සාවි. සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඇසුරු කරලා නැහැ. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්නේම නැහැනේ. මම ඉගෙනගෙන මං ගත්ත මොකක් හරි තියෙන්නේ. දැනුම් සම්භාරයක් නේ. මේ බුදු කෙනෙක් කියන්නේ අරියාණ හදස්සාය. ආර්යයන් ඇසුරු කරලා නැහැ. ආර්යයන් ඇසුරු කරලා නැහැ කියන්නේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඇසුරු කරලම නැහැ. ආවාදන අනුශාසන ලැබලම නැහැ. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්නේම නැහැ. ධර්මය දන්නවා ආර්ය ධර්මය දන්නේ බුදු පියාණන්සේ ධර්මයේ ආර්ය ධර්මයේ මේ වෙනම විග්‍රහ කරනවානේ ධර්මයේ මොනවා හරි දන්නවා අන්නේ අසුතුවත් පුතර්ජනය මොකද්ද රූප රූපණය තමා වෙමි කවුද මේ අසුතුවත් පුතර්ජනය රූපණය තමා වෙමි රූපණය කියන්නේ මොකද්ද මේ දැන් මේ සමුණුපස්සතිය එක්ක සම්මර්ෂණය කතා කරන්නේ දැන් අපි දාගන්නවා ආ මම නම් මම රූපණේ මම වෙමි කියලා ගන්නෑ. ආ නැති සංඥාව. මම නේ කියලා ගන්න නැති සංඥාව. ආ ඒක මම වෙන්නේ. ආ ඒක මම. එතකොට ඒ තුල රූපාරම්මනේ. ආ ඒක ඒකත් මම. හැබැයි රූපණේ මම කියලා තලුමැරීමකින් ගන්න. ඒක හරි. අනිත් පැත්තෙන් ඇදීලා ගිහිල්ලා. අනිත් පැත්තෙන් ඇදීලා ගිහිල්ලා. රුප්පණේ කියනකොට මේ මේ මේ අත්නේවාන්ත තමයි අන්න රුප්පණේ තමයි වෙන්නේ. මේ මම වෙන්නේ. අය මම වෙමි කියලා තලු මරනවා නෙවෙයි. උපේක්ෂාව වෙන්නත් පුළුවන්. ආ ඒත් මම වෙමි. උපේක්ෂාව තමන්ටද නැද්ද? ආ ඒත් මම වෙමි. මම විශ්ල ගන්නෑ. ආ නැති බවෙන් මම වෙමි. මේ කියලා තියදිලා මම කියලා කියලා තියදිලා දැන් සම්මර්ෂණය වෙන මේකක්ද? නෑ නෑ ඔය යෙදීමමයි සම්මර්ෂණය. සම්මර්ෂණය වෙන එකක් නෙවෙයි. ඔය යෙදීමමයි සම්මර්ෂණය. වේදනාවත් එහෙම, සංඥාවත් එහෙම, සංකාරයත් එහෙම, විඥානයත් එහෙම. මේ ඔක්කොම තමා. කාටද මේ අස්වතුවත් පුතර්ජනෝ? විෂය ආකාරයක පැනවීම සම්මර්ෂණේ. ඇයි මේ යෝනිසෝ මනසිකාරය දන්නේ නැහැ. ඒ බුදුරුන් බුදු පියාණන් සිකියුව දාමට හික්මීමෙන් අනුගත වුණේ නැහැ. සම්මර්ෂණයම තමා කියනකොට විෂයාකාරයේ පැනවිලාද නැද්ද? විෂයාකාරයේම පැනවිලා. රූපණේන විඳීමෙන් හඳුනා ගැනීමෙන් සකස් වීමෙන් දැන ගැනීමෙන් මේ මොකක් යෙදුනත් විෂයාකාරයට සක්කාය දිට්ඨියට අහු වෙලා ඒ සම්මර්ෂණය තුල රූපං අත්තතෝ සමනුපස්සති යෙදිලා මේ බාහිර දෙයක් මේ වෙනම ගිහින් කතා කරන්නේ වේදනාතෝ සමනුපස්සති වේලා ඉතින් එතන මේ මම වෙමි වෙලා ඇදීලා ගිහින්. ඇදීලා ගිහින් සංවේදති. ඊට පස්සේ අපි තමා නෙවෙයි මම නෙවෙයි කියලා අයින් කරනවනේ. අපි ඊට පස්සේ තමා නෙමෙයි මම නෙමෙයි කියලා අයින් කරනවා. දැන් තමා නෙමෙයි මම නෙමෙයි කියන සංඥාවත් සංඥා වෙන කිසි ආකාරයකට ඇදලා ගිහිල්ලා නැද්ද නැද්ද? ආවේ හට ගන්නව නැතිනො මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අයින් කරනවා. ඒ සංඥාවෙන්ම විසි ආකාරයකට ඇදීලා ගිහිල්ලාද නැද්ද? කොහොමද වෙන්නේ? අද පින්නතුනි යෝනිසෝමනසිකාරයක් උත්පාදනයේ ධාම දකින්නේ නැතුව මේ ධාම පැටලිච්ච නූල් බෝලයක් වඩපත් කරගෙන. ඒ දකින්න කියලා විෂයාකාරයකට ඇදලා ගිහිල්ලාද නැද්ද? විෂයාකාරයකට ඇදලා ගිහින් läගගෙන සක්කාය දිට්ඨිය. අබින්දි බින්දි යනවා කැඩි කැඩි යනවා ඔය මගේ නෙවෙයි මම නෙවෙයි මේ වගේ සත්‍යෝ නෑ පුද්ගලෝ නෑ කියලා ඇදිලා ගිහිල්ලා කියලා ඒ නිමිත්තෙන් ඇදිලා ගිහිල්ලා සංවේදතිය ඒ සංඥාවෙන් ඇදිලා ගිහිල්ලා විෂයාකාරය සක්කායික වර්ධනයේ සුඛියත් වර්ධන වැඩ පිළිවිල ඒ කවුද ආශ්‍රිතවත් පුජාතනෝ ඒ සුතවාරී ශාවක. ඒ කියන්නේ බුදු පියාණන් ධර්මයේ අහපු කෙනා. සබ්‍රාහ්මචාරින් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඇසුරු කරපු කෙනා. නේ? හික්මිලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා නැද උන්වහන්සේලාගේම කටයුතු තුළ läගගෙන Tamanට සුඛියත්වයක් ලැබෙන්නේ නැති විදිහට ඒ වලටම අනුගතලා ඒ අවවාද අනුශාසනා නැදම තමාට තහවුරු වීමක් නොවන විදිහට ධහම තුළ යෙදුන කවුද සෝතවාරය ශා วก ය ඒ ඒ ඒ ඔන්න ඒ සබ්‍රමචාරින් වහන්සේලා ලැබුණ ධර්මය මොකද්ද? සබ්‍රමචාරින් වහන්සේලා ලැබෙන මොන ධර්මයද? සුඛියත් නිරෝධ ධර්මයි. තම තමන්ගේ යන්නේ ආර්ය ධර්මයි. අන්න ඒ ධර්මයේ ඇහුව ලැබුණ ඒ ධහම තුල යොමු වෙන අවදා අවදා අනුශාසන ලැබුණ ඒ මඟ වඩන අවවාදන අනුශාසන ලැබපු අන්නේ සුතවත් අරි සුතවත් ශාවකයා අන්න එය න රූපං අත්තතෝ සමුනපස්සති. දැන් අසුතුවත් කියන රූපං අත්තතෝ සමුනපස්සති කියලා කලමරණ යෙදීම මේක. සංඥා සංඥාවෙන් අයින් කරන ආ රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයිමයි කියලා. හැබැයි සංඥාත්තකව සමනපස්සති කියලා රූපය අයින් කරනකොට සුතවාදී ශාවකයා න රූපං අත්තතෝ සමනුපස්සති න රූපවත්තාන අත්තාන පච්චුප්පන්නං චයෝ ධම්මේසු න සංහීරති අන්න පස්සති මොකද්ද අන්න පස්සති දැන් මොකද්ද මෙතන වෙන්නේ ආශ්‍රිතවත් පුතඥය ඇතුළු රූපණ වේදී මඳු හඳුනා ගැනීම සකස් වීම කියන මේ කන්ද පැනවීම කාරණා කාරණා සමනුපස්සති න සමනුපස්සති නේ බලන්න ඒ කරුණ නොවේ න රූපං අත්තතෝ සමනුපස්සති ඒ කරුණ එතකින්ම නොවීම රූපං අත්තතෝ සමනුපස්සති න රූපං අත්තතෝ සමනුපස්සී වීම න වේදනා අත්තතෝ සමනුපස්සති වීම නේ ඒ කරුණ එතකින් අසෘතවස් ශ්‍රාවකයා තුළ සිදුවීම එතකින්ම සිදු නොවීම මොකද්ද අන්න පස්සති නසංහීරති අන්න ඇදීලා යන්නේ අර එහෙම වෙන්නේ කොහොමද සංහීරති වෙන්නේ රූපණ විදී මන්දරායෙන් දැන ගැනීම එක සංහීරති නෑ මොකද සංහීරති නෑ කියන්නේ එව්ව නෑ එව්ව තියෙනවා ඒ වලට යන්නේ නෑනේ එව්ව නෑ ඒක න රූපං අත්ත සමන පස්සති මොන පස්සතිද තත්ත තත්ත විපස්සතිය පච්චුප්පන්නන්ත ධම්මං විපස්සති. අන්න සොඳුරු දෙකලා වැඩිම. කොහොමද? සංහිරති නෑ. ඒ කියන්නේ ඇදීලා යන්නේ නෑ. මොනව එක්කද? ගේ දොර බඩු මුට්ටු ඉඩ කඩන් එක්කද? නෑ. මිලමුදල් යාන වාහන එක්කද? නෑ. දූපතා ස්වාමියා බිරිඳ එක්කද? නෑ. එහෙනම් රොප්පණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම සකස් එක්ක සංහිඳති නෑ. ඇදීලා යන්නේ නෑ. කවුද මමද? ඉතින් මම ඇදිලා යන්නේ නැත්නම් ඒ ඇදිලා යන්නේ නැති සුඛියත්වෙමනේ. ඒකම සුඛියත්වෙනේ. එහෙනම් මම නැති තැන ඇදිලා යන්නේ එහෙමද? ඉතින් ඒ විග්‍රහයෙන්ම ඇදිලා ගිහින්නේ. ඉතින් සංඥාත්තතෝ සමනපස්සතිනේ. සංඥාත්තතෝ සමනපස්සතිනේ. නෑ නෑ රූපණ විදීම හඳුනා ගැනීම දැන ගැනීම එක සංහිරති නෑ. ඔන්න සොඳුරු හුදේකලාවේ ඇලීම. ඒකවල බලන්න පින්නතුනි කොච්චර අසාමාන්‍ය නුවණක් ඕනද ඒකට අනුගත වෙන්නේ. දැන් මේ මේ මේ විග්‍රහයත් එක්ක බලන්න අපි අද කොතනද ධර්මයේ තුල ඉන්නේ තම තමන් මේ කර්ම දකින්න. ඉතින් ඒ නිසා ධර්මයේ ගැඹුරුයි. එතකොට ඔන්න ඔය සමාපින්නතනි අතීතේ අනාගතේ පච්චුප්පන්න විපස්සති කියන කාරණාවත් එක්ක සොඳුරු හුදකලාවේ ඇලීමේ කෘත්‍යය. සොඳුරු හුදකලාවේ ඇලීමේ කෘත්‍යය. සූත්‍රය ඉවරයි. එතකොට අතීතය අනාගතය කියන්නේ මොකද්ද? සොඳුරු හුදකලාවේ ඇලීම තුළ සිදු නොවීම සිදුවීම. තත්ත්වගත විපස්සතිය කියන්නේ සිදුවීම සිදු නොවීම. සිදුවන්නක් නෙමේ සිදු නොවන්නක්. දැන් දැන් මොකද්ද අපිට ඉස්මතු වෙන්නේ? දැන් ඇතුළාන්තිම ඇවිල්ලාද නැද්ද? මේක මේක හොයන්න ඕනේ. මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ලෝකෝත්තර සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නම් ඇහෙන්නේ. ඒ ඒක නේද කෘත්‍යය. ලැබෙන එකක්ද? දැන් ලැබුණද මොනවා හරි? ලැබුණද? හැබැයි විතක්ෂණය කරන්නේ නැද්ද? හැබැයි ලැබිලාද? මෙයයි කියලා මොකක් හරි විග්‍රහයකින්. ඉතින් ලැබෙන්නේ නැහැ නේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව ධර්මයේ නම් ලැබෙන්නේ නැහැ නේ. අනුපලබ්බිමානු ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට අනුපලබ්බිමානු කියලා ලැබුණනේ ලැබෙන්නේ නැහැ කියලා ලැබිලානේ. පින්නස බුදු පියාණන්ගේ ධර්මයේ කියන්නේ වචන පදවල රැක ගන්න නම් නෙමෙයි ඈ. නිකනුත් නෙමෙයි. ඒකයි ප්‍රතිපදාවක ලේබල් කරලා ධර්මයේ රැක ගන්න එපා. ආ ප්‍රතිපදාවක ලැබෙන්නේ නැහැනේ අනුපලබ්බිමානුනේ කියලා ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා. ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා ඒක ඒකේ ලැබෙන්නේ. ඒ ප්‍රතිපදාව කියලා ලේබල් කරගන්නවා. ඊළඟට යදාශකේසු ධම්මේසු ධර්මයේ තුල සෙන් රාමුකට කොටු වෙනවා. ඒ බව Tamanට හම්බෙන්නේ. ඒක මේ කාරණා නිතර නිතර දේශනාව තුළ යම් යම් තැන්වලින් ඉස්මතු කරලා කතා කරන්නේ. පින්නතේ සුඛියත් නිරෝධ ප්‍රතිපදාවක ප්‍රායෝගික ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේක. ඉතින් මේ කාරණාවටම තමයි අනුගත විය යුත්තේ. මේ කාරණා මානසිකාරකං සුඛාජතා වචසා පරිසා මනසාන පික්කිතා වෙන්න, ditthya suppati විද්‍යා වෙන විදිහට. ඉතින් එහෙම නැතුව පින්නතුනේ අද අපි සිල් රකින්නවා, උපාසක උපාසිකා පැවිදි වෙනවා, සමාධි වඩනවා, ධ්‍යාන වඩනවා, බොජ්ජංග සතර සතිපට්ඨාන පරිසම්පාද පංචපදන් නාම රූප කන්ද මේ හැම දෙයක්ම වඩනවා, දකිනවා, දන්නවා. ශාසනය හිස්න. ශාසනය හිස්න. ශාසනය කියන්නේ මේ පින් මේ එකක්වත් නෙමෙයි. ශාසනය කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව. මේ සිල් රකින්න උපාසක උපාසිකා පැවිදි වෙනවා සමාධි වඩනවා බෝධිආන වඩනවා බොජ්ජංග වඩනවා සතර සතිපන පටිච්චසමුප්පාද පංචපදන් නාම රූප නීවරණ පහ මෙව්ව පින්න එදා බුදුවරු පහළ වෙන්නත් කලින් තිබ්බ මෙහි මේකක් නෙමෙයි ශාසනය කියන්නේ ශාසනය හිස්න ශාසනය කියන සක්කායන ප්‍රතිපදාව. ඒක නැතුව මොන දේ කළත් මොන දේ දැනගත්තා ශාසනය හිස් කෙනෙක්. ශාසනය තුල හිස් කෙනෙක් නේ. අර කාරණා පාදක කරගෙන තථාගත ධර්මයේ කෘත්‍යයයි වෙන්න ඕනේ. අන්න ශාසනය. අන්න ශාසනය කෙනෙක්. එතනයි ශාසනය කෙනෙක් වෙන්නේ. එතනයි ශාසනය පවතින්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා දරාගන්න. දැන් එතකොට සුන්දර උදකලාවේ ඇලෙනවා කියන්නේ මොකද්ද? අතීත අනාගත සිදු නොවීම සිදුවීමත් පච්චුපන්න සත්‍ය තත්ත්ව විපස්සති විපස්සති කියන්නේ සිදුවීම සිදු නොවීමයි. සිදු වන්නක් නෙමෙයි සිදු නොවන්නක්. සොඳුරු දෙකලාවේ ඇලීමේ කෘත්‍යය. ඉතින් සූත්‍රයේ අවසානයි. නැවත නැවත අහන්න මේ කාරණා මේ කෘත්‍ය වෙන්න චින්තනය සකස් කරගන්න කොහොමද කියන එක බලන්න. අතීතය ගැන විග්‍රහ කරනකොට ඒ විග්‍රහ කිරීමත් එක්ක ඒ අනුම මානසිකාරය දෙන මොකද්ද මේ කියන්නේ? මේ කාරණා ප්‍රායෝගික බුදු දනස ධර්මයේ කියන පින්නතනේ මුල ඉඳන්ම ප්‍රායෝගිකයි. මුල ඉඳන්ම ප්‍රායෝගිකත්වයක්. ප්‍රායෝගිකත්වයක් කියනොත් මානසිකාරයක් හිතිල්ලක් හිතලුවක් සංකල්පයක් නෙවෙයි. අත්විඳීමක් නේ. කෙනෙක් කාස්තු කෙනෙක් කතා නොකරන අත්විඳීමක්. ඒකනේ ප්‍රායෝගිකත්වයක් කියන්නේ. අපි මම අත්විඳින්න යන්නේ. ඒකම තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ කාරණා දරාගෙන මේ ධර්මයට අනුගත වෙන්න කියන කාරණාව බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් හොඳයි. ඔබටම පේනවා ලෝකීයම වෙනස්ම විප්ලවයකට ගිහින් මේ කොරෝනා වෛරසයක් පැතිරීම යාම නිසා ඉතින් ඒ නිසා මේවා දකින්න මේ මේවා මේවා නුවණින් දකින්න ඔබටද මටද තව කෙනෙකුටද මේ මොහොතේද තව මොහොතකින්ද මේ කාරණාව උරුමේ හැකි. අපි එහෙම නොවේවා කියලා ඔබට ආශිර්වාද කරත් පින්නතුනි. ඒක කොයි මොහොතක කාට සිද්ධ වෙයිද දන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණෙන් දකින්න වෙන මොකුත් නෙවෙයි. මේ ජීවිතේ අනිත බව දකින්නේ. මැරිලා කොහෙද යන්නේ? Taman යන තැනට යමක් කරගත්තද? Taman යන තැනට මඟ පාර සකස් කරගත්තද? එහෙම නැතුව පිටින්ට අපි කොයි තරාතිරමක මොන තරම් මුදල් හදල් එක්ක ඔබ කොයි තරාතිරමක කොහොම කෙනෙක් වුණා සමාජයේ ඔබ යන තැනට දෙයක් කරගෙන නැත්නම් මැරිලා පින්නතුනි අපායක പ്രേත ලෝකයක අගුපිලක ලගින බල්ලෙක් නම් වෙන්නේ අසුචි වලක පණුවෙක් නම් වෙන්නේ තිරිසන් ලෝකයක තිරිසන් කෙනෙක් නම් වෙන්නේ පින්නතින ඔබ ආද කවුරුණත් සංසාරේ අනාථද නාථද ඔබ ඔබින් මහලා බලන්න. ඔබ මේ භවයේට ලෝකයේ රටේ උසස් කෙනෙක් වෙන්න පුළුවන්. සමාජයේ ගමේ උසස් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ධර්මයත් එක්ක ඔබ සංසාර ගමනේ අසරණේ නම් අනාථ නම් පින්නතුනි ඔබ ජීවිතයෙන් ප්‍රයෝජන අරන්ද. ඔබ ඔබින් මහලා බලන්න. ඔබ යන තැනට මොකද්ද කරගෙන තියෙන්නේ? පින්නතර පින කියන එක ගෙවිලා ඉවර වෙනවා. ඔබ ධර්මයේ තුල යම් වැඩපිළිවෙලක ගියා නම් ආනේයාදි සංකාර තුල යම් සමාධියක් තුල වැඩපිළි මේ සියල්ල පින්නදින කරන කල් විතරයි. ඒ පින කියන කාරණා ගෙවිලා ඉවර වෙනවා. පින්නතන යෝනිසෝ මනසිකාර ප්‍රඥා ප්‍රතිපදාව කියන්නේ පින්නතන කරන කල් විතරකුත් නෙමෙයි ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. එයමයි කවදා හරි ඒ රැස් වෙන කුසලයේමයි පින්නතුනි සුගති ලෝකවලනේ ඒකාන්ත කාලාන්තරයක් ගිවන්න ආයුෂ ලැබිලා ඒ කාලාන්තරය ගැන ඒ ඒ තැන්වල සබ්‍රාහ්මකාරී දෙවිවරු ලැබිලා ඒ මාර්ගයට යොමු වෙන්නේ ඉතින් අංගුත්තර නිකාය සූත්‍රවල තියෙන. ඉතින් ඒ නිසා පින්නතර එතනට එන්න මේ යෝනිසෝ මනසකාර ප්‍රතිපද සක්කාය නිරෝධ ප්‍රතිපදාව ඉස්මතු වෙන තව තවත් අපි මහා සංඝරත්න ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න ඕබ මේ ධර්ම දේශන නැවත නැවත අහන්න. අපිට එක වතාවක් ඇහුවාම එක්ක තේරුණා එක්ක තේරුන්නේ නැහැ. පින්නතර ওই දෙකම සක්කාය දිට්ඨිය. තේරුණා සුඛියත්තේ තේරුණ නැතත් සුඛියත්තේ ඉතින් ওই දෙකෙන් එහා එකක් නෙවෙයි අපි එතරට යන්නේ නැහැ. එක තේරුණා කියලා ඇති කියලා හරි වෙනවා. එක තේරුන්නේ නැහැ කියලා. ඉතින් ওই දෙකම සුඛියත්වයට තාවුරු කරගෙන ඉන්න. ඒක නෙවෙයි නෙවෙයි ඉතින් ඒ කරුණු අවබෝධ කරගෙන මේ ධර්ම මාර්ගයට යෙදෙන්න කියන කාරණාව බොහොම කරුණාවෙන් මතක් කරනවා. මේ ගෞතම බුදු ශාසනයෙම මේ භවයේම මේ ප්‍රතිපදාවට අනුගත වෙලා මේ ධර්ම අවබෝධ කරගන්න උපනිෂයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අනුස්ථාන ඇති කරගමු. හොඳයි පින්වත් හැම දිනාටම ත්‍රිවිධ රත්නේ පිහිට ආරක්ෂාවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.